शरणम् गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि तृतीयन्ति बुद्धं शरणं गच्छामि तृतीयन्ति धम्मं शरणं गच्छामि तृतीयन्ति सङ्घं शरणं ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාති පාත්තා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි අත්බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂණත්ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා සයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත උපෝසත අත්තාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් උපෝසතාංග සීලං ධම්මං සාධකං සුරකිතං කତ୍වා අපමාදේන සම්පාදේත ඉන්වත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාර්මික පින්වත්නි අද මේ පුරපස්වස්සක් පොහොය දවසේ අපි හැමදෙනාම මේ සූදානම් වෙන්නේ අපිට හැකි පමණකින් අපිට ශක්තිය වූ පමණකින් ලෝකා බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජාවක් කරන්නටයි පින්වතුනි ලොම්රා බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්ම පුරණ කාලේ ඇස්තිස් මාත්‍රේ දන් දීලා නොඑක් විදිහේ අනන්ත අපරිමාණ දුක් වේදනා විඳින්න එදා සම්බුද්ධ රාජ්‍යයටපත් උනේ මේ ලෝකෙ තුල දුක් විඳින ලෝක සත්‍ය දුකෙන් මුදවන් ඕනි කියන මහා කරුණාවෙන් ලෝකෙ පහළ වෙලා සංසාරික සසක් ලෝකේ වැඩෙමින් ලෝකාර්ථකරියාව හැසිරෙමින් තමන් වහන්සේ දැන අවබෝධ කරගත් ඒ සාමුක්කාංශන දේශනාව ලෝකයට දේශනා කළා ඒ තුنين ලෝකයේ සුවපත් කළා මොකක්ද පින්වතුනි සාමුක්කාංශන දේශනාව කියලා කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත් පහළ කරගත් ඇත්ත හතරක් තිබුණා. සතාගතයන් වහන්සේ ඇති කන්දෙත් නැති කන්දෙත් ලෝකයේ පවතින ඒ ලෝකයට නොපෙනෙන ලෝකේ නොදන්න සත්‍යයක් තිබුණා ලෝකේ ඇත්තක් තිබුණා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝකෙට ප්‍රකාශ කළා ප්‍රකාශ කරනවා මේ දුකයි කියලා පෙන්නවා මෙන්න මෙහෙමයි දුක ඇති වුණේ කියලා පෙන්නවා ඒ වගේම දුක නැති වෙන්නේ දුක නිවෙන්නේ දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනින් කියලා පෙන්වුවා ඒ වගේම ඒ දුක නැති කරන දුක්ඛ නිරෝධය සාක්‍රන්නේ මෙන්න මේ මාවතේ කිහිල්ලා කියලා මාවතක් පෙන්වුවා ඉතින් එහෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා ඇස් නැති ලෝකයට ඇස් දෙකක් වෙලා ජීවිතයේ යථා ස්වභාවය සිහි ගන්නලා සාධර්මයේ නැවති දඬු වැට පහන ලෝකේ තවලා තථාගතයන් වහන්සේ පිරිනුවම් පාවදාලා පින්වතුනි එදා මෙදා තුර බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ පුත්‍රයන් පුත්තිනුත් කරමින් මහා සංඝරත්නයේ සත්‍යධර්මය මේ තාක් දුරට අරගෙන ආවා. පින්වතුනි අද දවසේදී අපි හැමදෙනාම ජීවත් වෙන මේ කාලවහුවානුව වෙනකොට අද අපේ භාවයට අපේ දේනමානයට ඒ බුද්ධ වචනය ගෙනල්ලා තියෙනවා පින්වතුනි අපේ යුතුයකම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍යර්මයේ ලෝකේ පවත්වන එක අපේ යුතුයකම බුදුරජාණන් වහන්සේගේ සත්‍යර්මය ලෝකේ බබලවන එක අපේ යුතුයකමක් තථාගතයන් වහන්සේ දුකසේ අවබෝධ කළ සත්‍යර්මය රැකගන්න එක. සත්‍යර්මය සුරකින්නට නම් කිමතුනේ අපිට පුළුවන් කමක් නෑ අධර්මයෙන් කඩු කිවිසි හෙලි අරගෙන සත්‍යර්මය කවදාවත් රකින්න පුළුවන් කමක් නෑ. සත්‍යර්මය රකින්න නම් සිනාස්නව රැකගන්න ඕනේ දැහැමි විදියට ධර්මයේ සඳහන් විදියට එහෙනම් අද දවසේදී සිහිපත් කරගන්න අපි මහ විශාල වටිනා කටයුතු දෙකක් කරන්න සූදානම් වෙනවා. එකක් අපේ සාංශාරික විමුක්තිය සදා ගන්නට උපායක් කරන ගමන් සම්බුද්ධ ශාසනයත් රකින්නට අද දවසේදී අපි උපකාර කරනවා උපකාර කළා කියලා සතුටු වෙන්නට ඕනේ. මම මතක් කළා සම්බුද්ධ ශාසනය රැකෙන්නේ කෙනා කෙනා සත්‍යයෙන් තුල සිටීම මතයි කෙනා කෙනා තුල ප්‍රතිපත්ති ඇතිවෙච්ච මතයි එහෙනම් අපි ප්‍රතිපත්ති ගාමික වෙනවා කියලා කියන්නේ අපි මේ ධර්ම ජීවිතය කරගන්නවා කියලා කියන්නේ එක මොහොතකට හරි මේ සත්‍ය ධර්මයේ ලෝකෙ තුල එක මොහොතකට හරි ජීවත් කරවන්නට පවත්වන්නට අපි උපකාර කළා උසාවත් වුණා කියන එකයි. ඒ නිසා හැම දිනම අද දවසේ පුරාවටම ඉතාමත් ඕනකම් බොහෝම ශ්‍රද්ධාවෙන් කවුරුවත් කෙරෙහි නෙමෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත පරිමාණ ශ්‍රද්ධාවෙන් සදහව කියලා කියන්නේ බුදු ගුණ කේකියා දවල් සිටින්න එක එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්තිය අත නොහැර අපේ ජීවිතය තුළ යොදා ගන්නට. එහෙනම් අද දවසේදී වෙනදා වගේ නෙමෙයි වෙනදා අපි මේ හිතට හිතුමනාපේ තැන් තැන් වල යන්ට දුන්නා. හිතට හිතෙන හිතෙන හැම අරමුණක් ගන්න මේ හිත දිව්වා. නමුත් අද දවසේදී ඒට වඩා ගොඩාක් වෙනස් කරනක් අපේ වෙන්නට ඕනේ. අද දවසේ අපි හිත කය වචනකින් සුන්දරම සංවර කරගන්නට ඕනේ. සංවර කරගෙන වෙනද වගේ නොයේ විහිළු කරමින් කතා බහ කරමින් ඉන්නේ නැහැ. යම් කිසි වෙලාවක කතා කළොත් අද දවසේදී තව කෙනෙක් එක්ක ඉස්සා දැහැමීම වචනයක් විතරයි කතා කරන්නේ. ඒකට වඩා වැඩිතර හොඳයි ආරි සුස්මින් ලෝකභාවය නිහඬ බව. මම මතක් කරනවා මේ තවතිකකින් භාවනා කරන හැටි භාවනා කරන්නේ කොහොමද කියන කරුණ ඒ අනුගත කරුණ වලට අනුව අද දවස් පුරාම ඊට අනුව එදිලා ඉන්නට අනුමෝසාවක් වෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි ටිකක් මෙතන ඉඳලා ਵਿਚාරශීලීව කතා කරලා අපි දහම තේරුම් ගන්නට තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. ඇත්තටම විශේෂයෙන්ම භාවනා කරනවා කියලා අපි ගොඩක් දෙනෙක් මොන හරි දෙයක් කරනවා. නමුත් ඇත්තටම භාවනා කරනවා කියලා මොන හරි දෙයක් නෙමෙයි කරන්නට ඕනේ. භාවනා කරනවා කියන මොකද්ද කරන්නට ඕනේ කියන එක ඉස්සෙල්ලා තේරුම් කරගන්නට ඕනේ. ඊගාවට තියෙන දේ තමයි භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්නට භාවනාව කියලා කියන්නේ මොකද්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්න ඕනේ. මුලින්ම අපේ ජීවිතයේ යථා ස්වභාවයට අපි යමිනු. අපි දැන් මේ භාවනා කරත් හදනවවත් මේ කිසිම දෙයක් නෙමෙයි. දැන් අපි ඇත්ත ඇහිහැටි අපේ ජීවිතයේ තියෙන තැනින් අපි පටන් ගන්නවා. අපේ හැමෝගෙම ජීවිතවලට එක්තරා ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. බාහිර තුල සමාජය තුල අපේ ජීවිතවල මොන විදිහේ වෙනස්කමක් වෙනුණත් මොන විදිහේ නානත්වයක් වෙනුණත් සදාවටම අපි මොන දෙන සදාවටම අපේ ජීවිතයේ පවතින යථාර්ථයක් තියෙනවා දුක. මේ දුක කියන කාරණාව අපිට දුරු කරගන්නට ඕනේ. මේ දුක කියන කාරණාව නැති කරගන්නට ඕනේ. මේ දුකයි ලෝකෙට ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නට පිළිතුරු හොයන්නයි අපි මේ අද සූදානම් වෙන්නේ. නමුත් මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට තව එක් කාරණාවක් තියෙනවා. දුක කියන කාරණාව අපිට දකින්නට දුක කියන කාරණාව ජීවිතයේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දෙන්නපු දර්ශනයක් තියෙනවා. ලෝකෙ තුල අපි දැකලා තියෙන දුක අඳනවා, ගැළපෙනවා, දුක් දුමා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරිය සත්‍ය මේක වල ටිකක් වෙනස්. අපි නිකන් එක ਵਿਚාරශීලීව කතා කරලා බලමු. අපි දන්නවා එදා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උයනට යනකොට හතර කරණිමිති දැක්කා. දෙදෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලකඳක් දැක්කා. කලින් චන්නවතිගෙන් අහලා දැනගෙන තිබුණා අර දෙදෙක්, මහල්ලෙක්, මලකඳක් කියලා. නමුත් එදා මේ සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේදී බෝධිත්වයේ මුලදී සම්බුද්ධත්වයට පත් වුණාම දේශනා කළා සුද්ධේ ආනුසුතේ ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි සංඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා සිංහනාදයක් කළා. පෙර නොඇසු විරුධාමක් මට පහළ වුණා. පෙර නොඇසු විරුධාමකක් පහළ වුණා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වචන දෙකක් කතා කරන්නේ එදා චන්නානුස්තිකෙන් අහලා එක තිබුණ එකම නම් මෙතනදී දැක්කේ බුදුරජාණන් වහන්සේ මේ වචනය මෙතෙන්දී කියන්න පෙර නොඇසුරු ධම දැක්ක කියලා. එහෙනම් ලෝකයේ හැමෝටම අපි මේ එදා චන්නානුස්තිකෙන් අහලා දැනගත්ත ටික ලෝකෙ හැම කෙනෙකුටම දැනගන්න දැනගන්න පුළුවන්. නම් බුදුරජාණන් වහන්සේ දුක ආර්ය සත්‍ය කියලා දැක්කු ටික ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයෙන්ම අවබෝධ කරගත දෙයක්. අන්න ඒ ටිකයි අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ හින්දා අපි දැන් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ දුක ගැන නෙමෙයි අපි ජීවිතයේ ඇත්ත ඇති හැටි ටික සම්මර්ෂණය කරලා බලමු. දැන් මේ ඒ විලාසින්දලා එකමාරක් හරි මේ කරුණු මුත්තට තේරුම් යනකම්ම මේ කියලා දෙන්නට මම උත්සාහවත් වෙනවා. මේ මම දේශනා කරන අතරදී වුණා ඕනම කෙනෙකුට කොල්ලාස්ව ප්‍රශ්නයක් ඇති වුණොත් එවිලෙන් මගෙන් අහන්න. ඒක මට බාධාවක් වෙන්නේ කරදරයක් වෙන්නේ මට අවශ්‍ය මොන හරි දෙයක් කියන්න නෙමෙයි. ඇත්තටම මේ කෙනෙකුගේ ජීවිතවලට සතරට සැනසෙල්ල වෙනස මේ ජීවිතය සැනසෙල්ල වෙනස යමක් අවබෝධ කරගන්න ඇත්ත පෙන්වන්නට යොමුනවා කියන්නේ. ඒ හින්දා ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න ඒක හිතේ තියාගෙන ඉන්නත් එපා. ඊට පස්සේ අපි මේ විදිහට මේ ධර්ම සාකච්ඡා විදිහට අරගෙන යනවා. එතකොට මම මතක් කළේ එකයි දුක ගැන බලන්නත් එපා. අපි ජීවිතය ඇත්ත ඇහිදී බලමු. මොකද මම මෙහෙම කියන්නේ හේතුව සමහර කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම සර්ව සුභවාදී ධර්මයක් කියලා. තව කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම අසුභවාදී දර්ශනයක් කියලා. ඒ සුභවාදී කියලා කියන්නේ කෙනෙක් කියනවා බුදුදහම කියන්නේ සැපක් ගැන, සැප ලැබෙන පැත්තකට යන්න කියන්නේ කියනවා. තව කෙනෙක් කියනවා බුදුදහම මහා අසුභවාදී දර්ශනය. කම් දුක් කියලා මුළු ජීවිතයම දුකයි දුකයි දුකයි දුකයි කියන විලාප දෙන ධර්ම බුදුදහම කියන්නේ. කියලා මහා අසුභවාදී ඇදියාවක් වගේ එකක් කියලා කියන අය ඉන්නවා. නමුත් මම මෙතෙන්දි මතක් කරනවා බුදුදහම අසුභවාදී දර්ශනයක්වත් සුභවාදී දර්ශනයක්වත් නෙවෙයි බුද්ධහම යථාර්ථවාදී. අපි ඒ හින්දා ඇත්ත ඇතිහිදී බලන්න ටිකක් උත්සාහවත් වෙනවා. කුමක් නිසාද? අපි මිනිස්සු නිසා. මනං මුස්ස කීදී මනුස්ස උසස් මනසක් තියෙන නිසා මනුස්සයා කියනවා උසස් මනසක් ඇති කෙනෙකුට සුදුසුයි විචාරශීලී බව. ඒ නිසා හිතන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ හිතන්න පුළුවන්කමට කැමති වෙච්ච නිසා. අද හිතන්න පුළුවන්කම භාවිතා නොකළොත් අපෝ අපි ගුරු කරනවා නොහිතන බව. ඒ නිසා අද දවසේදී අපි විචාරශීලීත්වයෙන් අපේ ජීවිතය දිහා ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එදා බෝධිසත්වයන්ගේ අවබෝධ කරගත් ධර්මයේ ධර්ම අක්ෂර මහන්ත ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රය අපේ මේ සත්‍ය ගවේෂණයට ඒකම අපි පාදක කරගමු. ඒවන් ත්‍රිපරිවත්තන් ද්වාදශාකාරං යථාභූතං ඥාන දර්ශනං සවිසුද්ධං අහුරුති. මේ වට තුනක් තියෙනවා මේ වට තුන දුරුස්සාකාරයෙන් ඇත්ත ඇතිහිදී දැක්කාම මේ යථාභූත ස්වභාවය පිරිසිදු වෙනවා. එන ජීවිතවල තියෙන ඇත්ත ඇති හැටිම කෙනෙකුට දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු 12ක් තියෙනවා. මෙන්න මේ කරුණු 12 සම්පූර්ණ වුණොත් අන්න එයාට තමන් කවුද කියලා හඳුනගන්න පුළුවන්. ජීවිතය ඇත්ත ඇතිහිදී දකින්න පුළුවන් කියලා. මොකද්ද මේ කර්ම 12? මොකද්ද මේ ත්‍රිපරිවර්තය? ත්‍රිපරිවර්තය කියලා කිව්ව වර්ග තුනක් කියලා කිව්වා. සත්‍ය ඥානය, ත්‍ෘත්‍ය ඥානය, ත්‍ෘත ඥානය කියලා. ඇත්ත මේකයි කියලා දැක්කා ඇත්ත සාත් කරගන්න ඕන එකක් කියලා දැක්කා ඇත්ත සාත් කරන් සාත් කළා කියලා දැක්කා මොකද්ද ඇත්ත කියන එක අපි ටිකක් වුණින් බලමු දැන් මෙතන ඉඳලා මම මේ පෙන්වන දේ බුදුහාමුදුරුවෝ කිව්වට මේ කිමුතුන් ගන්න එපා මම කිව්වා ගන්න එපා මේ ස්වාමීන් වහන්සේලා වූ මහා සංඝ රත්නය කිව්වත් ගන්න එපා දැන් මේ හැම වචනයකින්ම මෙතන ඉඳලා පෙන්වන තමන් තුල මේ ධර්මයේ තියනවද ඇත්තටම මේක මෙහෙමද කියලා තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේක මෙන්න මේ ඇත්තක් කියනවා මේක මේ ලෝකයේ මිනිස්සුකවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට නෑ බෑ කියන්නේ එහෙම බෑ. මොකද්ද දුක කියලා එකක් තියෙනවා. මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං අප්පේහි සංපයෝගෝ දුක්ඛෝ, යේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ච නරගති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. දැන් අපි මේක අහලා තියෙනවානේ. ওই වචන ටික. ඕක අපි දැකලා තියෙනවා අපේ ජීවිතේ. අත්දැකලා හැම මොහොතකම තියෙන දැකලා තියෙනවද? එහෙම දැක්කොත් ඇත්තට මේ ජීවිත කලකිරෙනවා අපි. අපි හොඳයි ටිකක් බලමු. ඔක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරිය ලස්සනට විස්තර කරනවා සංයුක්ත නිකායේ ආදිත්‍ය කියලා සූත්‍රයක් කියනවා. මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ඇස ඇඳ ගන්නාලා රූපය ඇඳ ගන්නාලා කන ඇවිල්ලා ගන්නාලාද කියලා කුමකින් ඇවිල්ලා ගන්නාලාද ජාතියෙන් ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන්ගෙන් ඇවිල්ලා ගන්නාලාද කියලා අපි හොඳයි මේක සීකරලා බලමු හැමෝම දැන් නුවණ තියෙන කෙනත් නුවණ නැති කෙනාට මේ ලෝකේ ඕනම කෙනෙකුට පවතින හම්බ වෙන ඇත්තක් වෙන්න ඕනේ මේක. අපි නිකන් සිහි කරලා බලන්න මේ ඇහැ ගැන. සිංහතුනි මේ ඇහැ කියන එක හේතුවකින් හටගත් එකක්. හැමෝම තමන් කෙරෙහි ඇත්තද මේ කියන වචනේ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි. මේ දේශනා කරන හාමුදුරුවෝ කියවට නෙමෙයි. මේ ආ කනගුණ ආහාරය නිසා හටගත් එකක්. පුරාණ කර්මපස්යෙන් හටගත් එකක් මේ ඇහැ කියලා කියන්නේ. ඒකනේ බස් ගංගා නම් මේකට දාන්න වෙන්නේ. ඔන්න ඇහැ හේතුන්ගෙන් හටගත්ත එකක්. ජාතිය ස්වභාවක ඇති ධර්මයක් ඇහැ කියන්නේ. හොඳයි මේ ඇහැ දිරන්නේ නැද්ද? ඇස් නොපිනියන බව වෙන්නේ නැද්ද ටික ටික? ඇහි මේ මහලුකමක් දිරන බවක් එන්නේ නැද්ද? එහෙනම් ඇහැ ජරාව ස්වභාවක ඇති ධර්මයක්. හොඳයි මේ ඇහි නොයෙක් ලෙඩ රෝගී නැදෙන්නේ නැද්ද? එහෙනම් මේ ඇන වියාගේ ස්වභාව කොටස් ධර්මයක්. ලෙඩ රෝග ස්වභාව කොටස් ධර්මයක් නෙමෙයිද? හොඳයි. මේ ඇහ විදෙන බව නැසෙන බවක් වෙන්නේ නැද්ද කවදා හරි? එහෙනම් මේ ඇහි මරණ මරණ ස්වභාවය කියලා කොටස් ධර්මයක් නෙමෙයිද? හොඳයි. මේ ඇහ තියෙනකොට අප්‍රියමනාප ස්පර්ශ ලැබෙන්නේ නැද්ද ලැබෙන්නේ නැද්ද? එහෙනම් මේ අප්‍රියන් හා එක්වීමේ දුක කියන දේ ධර්මයක් නෙමෙයි දැන. හොඳයි මේ ඇහැ තිබුණොත් ප්‍රියමනාප රූප නැති බවින් එන දුක් දුක්ස් එන්නේ නැද්ද? එහෙනම් මේ ප්‍රියංගෙන් වෙකීමේ දුක ලබන ධර්මයක් නෙමෙයිද මේ? හොඳයි මේ ඇහැ නිසා සමන්තරි අනුතරි මේ ලෝකෙ තුල කෙනෙක් සෝක කරන බවක්, හඳන බව, විලාප දෙන බව වගේ නැත්ද මේ ඇහැ නිසා? එහෙනම් මේ ඇහැ කියලා කියන්නේ ශෝක පරිදේක දුක් දෝමනස ධර්මයක් නෙමෙයිද? මේ ඇහැ කියන එක පවත්ව ගන්න අපි මොනතරම් උත්සාහවත් වෙනවද? මේ ඇහැ රැක ගන්න අපි වෙහෙසෙනවා නේද? යමක් රකින්න උත්සාහයක් වෙනවා නම් ඒක වෙහෙසක් නැද්ද? එහෙනම් මේ ඇහි පරිහරණයම අපිට දුක නැද්ද? හොඳට සිහි කරලා බැලුවොත් මුතුනි අපිට පේනවා මේ ඇහැ කියන්නේ ජාති ස්වභාව කොට ඇති ජරාව ස්වභාව කොට ඇති ව්‍යාධි ස්වභාව කොට ඇති මරණ ස්වභාව කොට ඇති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. හොඳයි මේ වගේ සිහි කරලා බලන්න මේ කන දෙක මේ කනේ ඉපදෙන ස්වභාවයෙන් විමුක්ති අපිට දුක. මේ කන කියන එක හේතුන්ගේ උපන් ධර්මයක්. කන කුඩ ආහාරය නිසා පුරාණ සංහාව නිසා උපන්න ධර්මතාවයක් එහෙනම් මේ කන හේතු ප්‍රත්‍යයයි. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මයි. හොඳට නුවණ බලන්න. මේ කනේ දිලන බව, මහල් වෙන බව, කන් නැරීමට යන බවක් නැද්ද? තියෙනවා. එහෙනම් මේක ජරාව නෙමෙයිද? මේ කනේ නොයෙක් ලෙඩරෝග හැදෙන්නේ නැද්ද? එහෙනම් මෙතන ලෙඩරීමේ දුකක් එන්නේ නැද්ද කන නිසා? එහෙනම් මේ කන කවදාවත් නැතිද දවසකට නැද්ද? එහෙනම් මේ කන නිසා අප්‍රියමනාප ශබ්ද ගැටෙන්නේ නැද්ද? ප්‍රියමනාප ශබ්ද නැතිවීමේ දුක එන්නේ නැද්ද? මේ කන නිසා සෝප කරන්නට හඳන්නට වැළපෙන්නට වෙන කරුණු ලැබෙන්නේ නැද්ද අපිට? එහෙනම් කන කියන්නේ කොහොඳට නුවණින් සිහි කරලා බලන්න ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය ස්වභාව කොට මරණය ස්වභාව කොට ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්හා එක්වීම ස්වභාව කොට සෝක කිරීම හැඳීම වැළපීම ස්වභාව කොට ඇති ධර්මයක් නෙමෙයිද ඒ වගේමයි පින්වතුනි මේ රාජ්‍ය ජීව ශරීරයේ හිත ගැන බලන්ත මේ ධර්මතා ටිකත් අර ඉස්සෙල්ලා කිව්ව න්‍යායෙන්ම දැනගන්නට ඕනේ දැන් මොකද බලන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණපි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම්කිච්ඡ නලපති සංපේ දුක්ඛං සංකිට්ඨේ පංච උපාදානස්කන්ධ දුක්ඛා දැන් මේ දුක අපි පිටතින් නැතිනම් ඉඳලා හිටලා දැක්වෙන එකක් හැටියට දකින්නේ අපි ලෝකේ නම් බුදුහාමුදුරුවෝ දැක්කා මේ ලෝකේ කාටවත් නොදැක්ක ඇහැකින් මේ ජීවිතයේ යථාර්ථය. කින්වත්නේ හොඳට මෙන්න මේක හිතන්න. පළගතිය දුකට කැමතිද? නෑ. පළගතිය කැමති සැපට නේද? කැමති සැපට. හිතට හිතන්න මේක. මම මේ කතා කරන වචනයක් වචනයක් ගන්න පිටපස්සෙන් එන්නේ. පාඩුවක් වෙන්නේ. පළගතිය කවදාවත් කැමති නෑ දුකට. පළවෙනිය කැමති සැපට. එයා හරි ආසයි පහන් දැල්ලට. එයාගේ අදහස තියෙන්නේ පහන් දැල්ල සැපක් කියලා. තමන් ආස කරන දේ කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන් දැල්ලට පයින්. පයින්කොට මොකද වෙන්නේ? දුක එනවා. එයා නොදන්නවා වුණාට, එයා නොදැක්කා වුණාට පහන් දැල්ලේ තියෙන යථාර්ථය දින්න කියන එක හැමදාම පවිදුයි පවිදු ස්පර්ශයක් තියෙනවා. විපරිත අරමුණක් ඇති කරගෙන ඒකට පැටලලා කියලා නොපිච්චින්නේ නැහැ. ඉච්චෙනවා. දුක එනවා. නමුත් මෝඩකම කොච්චරද ආත්මෝ දුක්ඛ අඥාන දුක දන්නේ ආත්මෝ මොකද කරන්නේ? ඒ දුක් වූ දේම සබයි කියලා අදහස ඇති කරගෙන මරණකම් ඒකට පයින්නවා. මතක තියාගන්න ඒ පළවෙනිය දුකට කැමැත්තෙන් නම් මේ එකට ගියේ සැපට කැමැත්තෙන් ඒ සතාගෙන කළා එයාගේ මොඩකම එයා දන්නේ අපි දන්නේ නමුත් අපි දන්නවද එයා කරුත් එයා කරනවා අපි කවුරුවත් කැමති නැහැ දුකට අපි ඔක්කොම කැමති සැපට නමුත් අපි ඇහැට කැමති අපි දන්නේ ඇහැ කියන එක දුක කියලා සමගිය දන්නේ ගින්න කියන එක දුක කියලා. එයා දුකට කැමති නැහැ කැමති ගින්න. ඒ වගේ අපි දුකට කැමති නැහැ නමුත් අපි කැමති ඇහැ. අපිට නුවණක් ආවේ නැහැ. ඇස් දෙකක් තිබුණේ නැහැ. ඇහැ කියන්නේ ජාතිය ස්වභාවය, ජරාව ස්වභාවය, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේව දුක් දුම්න ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. අපේ සාස්තුන් වහන්සේගේ වචනේ අපි වචනයට කියනවා බුදු හාමුදුරුව අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපි ශ්‍රාවකයෝ කියලා ඒ පරිතෝෂණීය කිමතුනි බුදු හාමුදුරුව අපේ ශාස්ත්‍රඥ වහන්සේලාට බුදු හාමුදුරන්ගේ වචනේ අපි අරගෙන තියෙන බවක් නම් තේරෙන්නේ නැහැ බුදු හාමුදුරුව පෙන්නවා ඇහැ කියන එක ජාති ජරා දුක මරණය දුක දෝමනස්යන්ගේ පීඩාන්ගේ ධර්මතාවයක් කියලා නමුත් අද අර පළඟටිය වගේ අපි යටතේ ගොඩක් කියන්නේ බුදුහාම බුදුකල්ලි බුදේ නම් කිමොතේ අපි බුදුදහම කොච්චර ඈතද බුදුහාමුදුරුවන්ගේ සාධනයෙන් අපි කොච්චර ඈතද අපි වචනේ පරිසමාර්ථයෙන් බෞද්ධයි කියන සුදුසුද හිතා මේක සුදුසුනේ මිනිස්සේ බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි අපේ ජීවිතවල සුදුසු ප්‍රඥාව ඇති ඇත්තේ සුදුසු එහෙනම් හොඳට හිතන්ට පරගතිය කරපු දේ අඩුවක් තියෙනවද අපේ ජීවිතය තුළ කියලා අපි කවුරුවත් කැමති නැහැ කිසිම කෙනෙක් කැමති නැහැ මේ ලෝකෙ දුකට. නමුත් හැමෝම හැට කැමති. උදාහරණ බොහොම ලස්සන දුර කටිපත්තා සූත්‍රය දෙන්නවා. තණ්හාව උපදින්නේ කොහෙද? තණ්හාව පවතින්නේ කොහෙද? චක්කුන් ලෝකයේ දිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමන නිවිසති මේ ඇස ලෝකයේ ලෝකයේට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මේ තණ්හාව ඇති වෙනවා නම් මෙහි ඇති වෙන්නේ පවතිනවා නම් මෙහි පවතින කියලා වෙනවා කාද දිව නාසය ශරීරය මනසක් වෙනවා ඊට පස්සේ නිවන කියනවා දුක්ඛ නිරෝධාරය සත්‍ය මොකද්ද? චක්කුම් ලෝකේ චක්කු කියන්නේ නැහැ. චක්කුම් ලෝකේ පියරූපං කාද රූපං එත්තේසා තණ්හා නිරුච්ඡමානා නිරුච්ඡති ඒ පඤ්ඤමානා පඤ්ඤති. ඇහැ ලෝකයේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තණ්හාව නැති වෙන්නට ඕනේ කොහෙද? මෙන්න මෙහි නැති වෙන්නට ඕනේ. නිරුද්ධ වෙන්න ඕනේ මෙහි. නමුත් ඇහැ කන දිව නාසය ශරීරයේ හොඳට තබාගෙන ඒක පරිහරණය කරන පුද්ගලික තණ්හාව නැති කරන්නයි අපි යන්නේ. නමුත් ජීවිතයේ අවබෝධයක් ආවම මේ ආයතන ටිකේ යථාර්ථ දක්වන පුද්ගල භාවය නැති වෙනවා මිසක ආයතන ටික පරිහරණය කරද්දී වෙනම පුද්ගල භාවයක් නැති කරන්න හදනවා නම් මේකයි සතන් කාර්යබව පුද්ගල භාවය කියන නෝනකට ලැබෙන්න ඕනේ. මෙතෙන් මේවා පෙන්වන මේ කර්ම සමහර අවස්ථාවන් ගැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා මම කියේ හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා ඕනම වෙලාවකම ඕනම ප්‍රශ්නයක් අහන්නට. එහෙනම් හොඳට ජීවිතය ගැන සිහි කරලා බලන්න ගතානුගතිකව ජීවන සමාජ රටාවට අනුව යන්නේ නැතුව ඇත්තටම අද දවසේ කථාගතයන් වහන්සේගේ වචනයේ ආදරෙන් හිත තබලා කලක් ඇතිලා දුකට කැමති නැති වුණාට මෝඩකමට දුකට පයින්නවා වගේ දෙයක් නෙමෙයි අපි කරන්නේ. අපිට දුකේ අඥාන බවක් නේද තියෙන්නේ. අපි දුක ගන්නෑ නේද? ඇයි? අපි සැපට කැමති දුකට කැමති නෑ. සැපට කැමති අපි ඇහැට කනට දිවට නාසයට ශරීරයට කැමති. ඇහැකර දිවනාසයේ ශරීරයේ සිත කියන එක ජරා විනාශ සූත්‍ර මාර්ගන පරිදේව ධර්මයක් නම් අපි අන්තිමට කැමති වෙලා තියෙන්නේ බැඳලා තියෙන ඇල්ලලා තියෙන මොකේද දුකේ යමෙක් දුකට තණ්හා කරනකොට දුකට කැමති වෙනකොට දුක මම දුක මගේ කියනකොට දුකෙන් මිදෙයිද මිදෙන්නේ ඔක බලන්න ඕන කියලා කොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජිම නිග්‍රහයතුල සත්‍යක සූත්‍රයේ සත්‍යක කියන පරිසමායක වෙච්ච විවාදයකදී යෝගෝ ආභිවේශන දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගත දුක්ඛං ඒකමම ඒසු අමස්මි නිමෙසු ආස්කාර කියලා අභිවේශනේ යමෙක් දුක මම දුක මගේ දුක මගේ ආත්මයයි කියනවනම් මෙයා දුකෙන් මිදෙයිද කියලා නොහිතන ස්වාමි නිවෙන්නේ කොහෙන් වෙන්නද ඇහැ මම මගේ මගේ ආත්මයයි කියලා අපි ගන්න තියෙන බුදුදහම ගන්න හින්දා බෞද්ධකම හරියට පිළිතුර නැති හින්දා එතකොට අපි හරියට දැක්කා නම් ඇහැ කියන එක කන දිව නාසය ශරීරය කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා. ඇත්තටම සංහාව නැති කරන දෙන ප්‍රතිපදාවක් ඕනේ සංහාව කියන කිදේ නැති වෙනවා. එතකොට එහෙනම් මේ ආයතන ටික දුකයි කියලා අපිට පිළිගන්න පුළුවන්ද? දැන් අපි පහේ දුක තීරණය කරමු. බුදුහාමුදුරුවෝ කිව්වට නැහැ. ඇහැ මේ වගේ ධර්මතාවය මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ධර්මතාවය. කියලා අපිමයි තීරණය කරලා අපිමයි ගන්නේ. එහෙනම් අපිට උකුණා නේද ඇහැ කියන්නේ කියලා අනුභවය. එහෙනම් ඇහැට කැමති වුණා කියලා කියන්නේ අපි මොකේද කැමති වෙලා කියන්නේ? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් වලට කැමති. කැමති අපිට ඒව ලැබුණොත් පුදුමයක්ද නොලැබුණොත් පුදුම වෙන්න ඕන ලැබුණොත් පුදුම වෙන්න පහරට පයින්න පළගැටියා පිච්චුනොත් පුදුම වෙන්න ඕන නොපිච්චුනොත් නොපිච්චුනොත් එහෙනම් ඇහැකන දිවනාසයේ ශරීරය හිත මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ඇතුළු කරන මේ ලෝකයේ අඳන විලාප දෙක කෑ ගන්න සිහි නැතුව වැටෙන දේවල් මොහොත පුදුම ඇද්ද නැති වතුරේ දුරු වෙන්න ඕනේ මොකද ඒ බඳු ස්වභාවය උතුම් කරගෙන ඉන්න කෙනා ඒ බඳු ස්වභාවයේ නොවේ හිතුව තමයි පුදු වෙන්නේ මේ ධර්ම නොදැනිතයි අපිට මේක පුදුමයි එහෙනම් ඔන්න දැන් බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. බලන්න ටිකක් මම මේ කියන එක කරන්න පුළුවන් කියලා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? උඩ ඉඳන් මොන ගෝලයක් හරි වාහනයක් හරි දෙවෙනිකගෙන එනවා. අපි ඒක ඇතුලේ ඉන්නේ. නොකෙරෙන්න පුළුවන්ද? දෙරණ දෙයක් නොකෙරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තියෙනතුනේ මේ දුක උපන්න නම් මේ දුක ඇතුලේ දැන් දුක් නොවෙන්න පුළුවන් කමක් නැහැ. දුක එනවා. දෙරණ දෙය ඇතුලේ නොකෙරෙන්න බෑ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන මොකද? දුකේ කලකිරෙන්නේ. ලෝකයා මේ දුක දුක හැටියට නොදැක්කොත් කවදාවත් කලකිරෙන්නේ නැහැ. අපි මේ කලකිරෙන්නේ නැති ඇයි? අපිට ඇත්තටම දුක දන්නේ දුක්ඛේ අඥාන. දුක දැනගත්තොත් දුකේ කලකිරිලා දුකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. දැන් අද අපිට හරි පුදුමයක් කවුරුන් මහානුලත් පුදුමයක් අපිට. ඇත්තටම අපේ දර්ශනයේ පුදුමයක් වුණොත් තමයි පුදුමයි. මොකද පළඟේ දර්ශනයක් නැතිද කියන්නේ එතකොට කෙරෙන දේ ඇතුලේ නොකෙලී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දුක ඇතුලේ දුක් නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. අපි පොඩි කතාවක් උපමාවක් කරගෙන බලමු. ඔන්න මහ විශාල ලොකු ගිනි ගොඩක්. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනිගුඩේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ අත් දෙක බැඳගෙන ඔහේ ඉන්නවා. දැන් මේ දෙන්නගෙන් කවුද පිච්චෙන්නේ කවුද නොපිච්චෙන්නේ? කවුද පිච්චෙන්නේ නැත්තේ? එහාට මෙහාට පැන පැන ගින්නේ ඇතුලේ බේරෙන්න උත්සාහවත් වෙන කෙනා පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැතුව ඉන්න කෙනා එයාත් පිච්චෙනවා. ජීන්න ඇතුළට ගිහිල්ලා නම් ජීන්න ඇතුළේ නම් ඉන්නේ ජීන්නේ දෙරෙන උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා කියන එක අන්තකරන්ද පිච්චෙනවාමයි. ඒකයි ඒකට දුක කියන්නේ. ඒක ඇතුළේ දෙරෙන ක්‍රමයක් තිබුණා නම් දුක කියන්න ඕනේ නෑ ඒකට. එහෙනම් ඒක තුල සැප තියනවා කියලා කිව්වට කමක් නැහැ. බුදුහාමුදුර නොකිය ඉන්නේ බුදුහාමුදුර ලෝකයේ දුකයි කියලා කිව්වේ කියන්න දැන නැති හින්දාමයි. ඒ වගේ අපේ ජීවිත දිහා බලන්න හොඳට අපි වගේ නැහැ කන දිවනාසය ශරීරය මම කියාගත්ත මගේ කියාගත්ත දුක නොදන්න මේ ලෝකයේ ඉන්නවා දුක නැතුව ඉන්න රස්සාවක් කරනවා මිලොන්දන් හොයනවා ගෙවල් දොරවල් හදනවා යාන වාහන ගන්නවා ඉඩ ගණන් ගන්නවා දරු මල්ල හදා ගන්නවා ඇයි මේ දුක නැති තව කෙනෙක් ඉන්නවා අපි ලෝකේ දන්න විදියට සම්මත විදියට හරියම කම්මැලි. කුටි දයන් දෙක බැඳගෙන හේන කාල කම් ජීවිතය ගත කරනවා. දැන් මේ දෙන්න තියා බලන්න දුක නැතු ඉන්න හුත්තට ධනෙ එකතු කරලා කෝටි කෝටි ගණන් තියෙන කෙනා. ඉපදෙන්නේ නැද්ද? එයාට ඉපදීම ස්වභාව නැද්ද? ලෙඩවීම, මහලු බව, මරණය, අපයනා ඉදීම, ප්‍රියන් ඉදීම, ඉදෙන් දුලදී මේ දුක යාර නැද්ද? හොඳයි අපි කොසීතයි කිසිම උත්සාහයක් නැහැ මම කම්මැලි කාලගන්නේ කියන කෙනා දිහා බලද්ද මෙයා ලෙඩ වෙන මහලු වෙන මරණ කපන දුක් විඳින්නත් මේ දෙන. ඉතින් මොකද්ද මේකේ අර්ථය? පින්වතුනි මේ ලෝකෙ දුක් කියන්නේ මේ ලෝකෙ සැප නැති බව කියලා කියන්නේ ඉතල කියපු ටිකම නෙමෙයිද? ඕකි ප්‍රකෝටි නෙමෙයි චක්‍රවර්ති රජකම දිව පළක් තියනෝද ඉස්සෙල්ලා ටික එහෙම වුණා අපේ ජීවිතේ සැප කියන්නේ මේ ටික නැති බව මිසක මේ ටිකේ ඇති බව තුල සැප කියන එක ගන්න පුළුවන්ද? බුදුහාමුදුරු නෑ කියන්නේ තියෙනවා. හැබැයි ඒ සැපේ උපමා කරන මොකද හොරි කුෂ්ඨයක් අහනවා වගේ කියනවා. හොරි කුෂ්ඨේ අහනකොට සැපක් නැතුව හැම නෙමෙයි තියෙනවා. අමතක කරන් එපා කියනවා ඒ එක්කම ඇතිවෙන විශාල දුක සහ වේද. කාමයට පෙන්වන්නේ ඒකයි කුෂ්ඨයක් වගේ කියනවා කාමයට. දඩ රෝගයක් වගේ කියනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් නැද්ද? කෙනෙක් කැප විඳිනවා. මේ හැටේ බුදුහාමුදුරු දේශනා කරන බොහොම පරිත්තයි. ආස්වාදයේ tikai ආදීනෝ ගොඩායි. මෙයා කරන්නේ හරියට විපාකෙට දුනවතර කරනවා වගේ වැඩක් කියනවා. හරියට උපමාවක් වෙන්න නම් මොකද්ද? අට්ඨි සංකල්පකමා කාම. අට්ඨි සංකල්පකමා කාම. කාම කියන්නේ ඇට සැකිල්ලක් වගේ. දැන් ඇට පුරක් වගේ කියනවා. සත්තු මරණ දැනකට ගියාම බල්ලෙක් කියන ඉස්සරහා හිටියොත් උට මස්සක්ක් ගන්න. දැන් මේ සතා මේක බොහොම බඩගින්න වැඩිකම හින්දා හපනවා හපනවා හපනවා කෑවට මුගේ බඩ පිරෙනවද? ලේව කනවා නමුත් විපාදේ සම්පින්දෙන්නේ බඩගින්න සම්පින්දෙන්නේ එහෙම ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ආස්වාදේ බොහෝම ටිකයි මේකෙන් ලැබෙන්නේ. බඩ පිරෙන්නේ සූත්‍රි මේ ඇටපුර ලෙව කන්නේ තිය ආස්වාදේ විතරමයි හම්බෙන්නේ. ආදීන ඊට පස්සේ වැඩි. ඇයි? ඇටපුර හපනකොට හපනකොට උගේ කටු වල වෙලා ඇටපුරේ ලේ ගැහේ. දැන් මූ හිතනවා තව මේකේ ලේන තනතු තවත් හපනවා. දැන් හපනකොට මොකද වෙන්නේ? තවත් ඒ. ඔන්න ඔය වගේ සපස් තමයි බුදුහාමුදුරුවෝ කනකටින් මේ ලෝකෙ දෙන්නේ. ඕක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් හරි සංවේදී සිද්ධියක් මේ අලි කරනවා. අලි අලි. අන්දර කියලා කල්යාවෙ තියෙන දන්නවනේ. මිනිස්සුන්ට අරවහාම ඒකේ විද යන්න අපි ගන්නත් මාස ගන්නවා. මේ අන්දර කතු ගාස් පිටින් තමයි යාලි කන්නේ අපි ඉන්න පැතිවල ඉතින් හරි ඉන්නවා. ඒ ගස් පිටින් උතුරලා කනවා. ඒකට හේතුව මේ ගහ කරාගෙන කනකොට ඒ කටුගේ කටේ ඇනිලා ලේ මිශ්‍ර වෙනවා. මේ සතා හිතන්නේ මේ රහන්නේ මේ ගස් වල කියලා. ඌ තව ගහක් කනවා. ඉතින් ඔන්න ඔය වගේ විදියක් තමයි විනෝදුනේ අපි විඳලා සැපේ. ඉතින් මේ සැපේ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අද අඬනවා විලාප දෙන දුක විතරක් නෙමෙයි මේ දුක දුකක් හැටියට නොදැන දුක කෙරෙහි ඇති කරගන්න මේ තණ්හාව නිසා නැවතත් මේ වගේ ආයතන ටිකක් වුණ වෙනවා. මව කුසක ආයෙත් මේ වගේ දෙන්න ගන්නවා. මේ දුකට හේතුව තණ්හාවයි කියලා දෙන්නවා. උන්න ඉතල ඇත්තක් කියනවා මෙන්න මේ ටික දුක කියලා පෙන්වනවා. හොඳට සිහි කරගන්න දැන් අපිට දුක්ඛේ අඥානං යම්පවන බොහෝ දුරෙන් තෝරේ මේ දර්ශනය. දුක කියන්නේ මෙන්න ඒකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන යමක්. ඒ දුක්ඛාර සත්‍ය අපිට වැටහෙන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය. දැන් ඒ ගැන මොකක් ප්‍රශ්න එහෙම තියෙනවා? පිළිගන්න බැරි එහෙම නැත්නම් මොනවා හරි අදහස්. කවුරු හරි කියනවා අපි විචිකිච්ඡාව සැකයේ කියන එක තියාගන්න බැරි දුරු කරගන්නවා. ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා කතා කරාට අහන්න කියන්නේ මෙතෙන් නෑපා. මේකේ සියල්ලම මුදට අපි ගන්නවා මේ තැන් වලට එන්න ඕනේ නුදන්නේ ගන්න න්යාය නේද? එහෙනම් වැරදුනත් එහෙම කමක් නෑ. වැරදි කියලා බලන්නේ නෑපා. අහන්න පුළුවන් මොනවා ප්‍රශ්න. දැන් මේ ගැන ප්‍රශ්න ගැටලු නැති දුක කියපු කාරණාව පිළිගන්න පුළුවන්. ජී පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි ආර්ය සත්‍යය. ආර්යයන් වහන්සේලාගේ ඇත්ත උතුම් වූ මේ ඇත්ත ලෝකෙට පේන්නේ නැති එක. එදා ඥානවිතිකින් අහලා දැනගත්ත දෙදෙනින් මහලු ගෝවර මෙහෙම නෙමෙයි. මේ දැක්ක. දැන් මේ දුක නොදැන දුක කෙරේ සංහාවක් ඇති කරගන්න මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ප්‍රාර්ථනා කරනවා මේක නේද නැවත ඇහැලෙන්න හේතුව දැන් අද මේ ඇහැින්ද දුකෙන්ද නැවත මේ ඇහැලෙන්න හේතුව මේක නේද කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ කාරණා ටිකක් දැක්කා මේ වගේ දුක ආපු වෙල හේතුව තමයි අද මේ දුක දුක හැටියට නොදැන ඇති කර නොදැන ඇති කරගන්න තණ්හාව කියලා දැක්කා තණ්හාව කියලා දැක්කා එහෙනම් පෙර ආයතනයන් කෙරෙහි ඇති කරගත්ත තණ්හාව තමයි අද මේ කාරණා ටික හදාගත්තේ අද මේ ධර්මයන් දුක බව අවබෝධ කර නොගෙන අද මේ ඇහැ මම කියලා මම කියලා මගේ ආත්මය කියලා දකින්නවා නම් මොකද හිතන්න දැනගන්න අද මේ ටික ඔක්කොම මගේ වෙලා නම් අඩුවක් නැතුවම ගිනිගොඩ ඇතුලට යන්න පුළුවන් අඩුවක් නැතුවම ජරා මරණ ස්වභාවය උරුම කොට ඇති කෙනෙක් කියලා බය නැතුව සිනහ නඩ කරනවා කිසිම පැහැයක් නැතුව ඒකාන්තයෙන් ඕන වගේ තැනකට යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. සමහරව තියෙනවා. මේ ආයතන ටික හැදෙනවා කියලා කියන්නේ නැවත ආයතන ටික ඉපදෙනවා කියලා කියන්නේ මොකේ ඉපදින? ලෝකෙ ඉපදින. ස්පර්ශ ආයතන හය නැවත ඉපදෙනවා කියලා කියන්නේ ලෝකෙ ඉපදින. මේ ස්පර්ශ ආයතන හය පවතිනවා කියලා කියන්නේ ලෝකෙ පවතින. ලෝකයේ හෝ ලෝකයේ යන දැනුම කුමන ආකාරයකින් හෝ අපිට එන්නේ මේ ආයතන හය හරහා නෙමෙයිද මේ ආයතන හය හය නොතිබුණු ලෝකය හෝ ලෝකයන් සංඥාත්යක් හෝ දැනුමක් හෝ හම්බ වෙනවද නැහැ එහෙනම් මේ ආයතන හය නිසා නේද හටගන්න ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම හටගන්න ජාතිය ස්වභාව කොට සංකත ධාතුවේ හට ගැනීම සංකත ධාතුව කියලා කියන්න පුළුවන් මේ ආයතනය සංකත ධාතුවේ හට ගැනීම කියන්න පුළුවන් ආයතනය මේ ආයතන හය ලෝකේ හට ගැනීම කියන්න පුළුවන්. මේ ආයතන හයේ පහළ වීම ජරා මරණයන්ගේ පහළ වීම කියලා කියන්න එහෙනම් අද තණ්හාව තියෙනවා නම් තමා ඇති වෙන ස්වභාව කොට ජරා මරණ ස්වභාව කොට ඇති මාවත පෙන්නවා ප්‍රතිපදාව වෙන්නවා කියන කරුණ දැනගන්න මේක බෞද්ධයන්ගේ තම තමා කෙරෙහිම නෝනින් දතේ පච්චත්ත විද්ධ පුරුණයි මම තමන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මම මෙන්න මේ තැනට නියම වෙච්ච කෙනෙක් වෙන්නේ. එතකොට මේ ඇහැකන් දිවනාදී ශරීරය හම්බ වෙන්නේ නෑ අද මේ මට්ටමට නෑ. අද මේ ඇති කරගන්න තණ්හාවේ විවිධ මට්ටමත ඒ ඇහි විවිධ මට්ටම් තියෙනවා. යකඩ විනිගිත දැනෙන යකඩ උල්ලන්න මට්ටමේම මට්ටමේ විභාගයක් ලැබෙන විදිහට හැලගෙන දැනුත් තියෙනවා. හොඳ ප්‍රේමනාව දර්ශන ලැබෙන විදිහටම හම්බ වෙන විදිහ ඇත් ලැබෙන මට්ටමකුත් තියෙනවා. සැපයි දුකයි දෙකම හම්බෙන විදිහේ මට්ටමේ ඇතුළත් වෙන කවුරුත් කියනවා. ඇහැට ගෝචර වෙන මේ කියලාන්ත තිබුණට ඇහැ දුකම. මේ සියල්ල දුකම. නමුත් ලෝකෙ තුල මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක මතකත් තබා බුදුරජාණන් වහන්සේ දැක්ක මෙන්න මේක තමයි දුක්ඛ සමුදය ආදී සත්‍ය කියන්නේ. දුක ඇතිවීමේ හේතුව කියලා දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මෙතනයි මම මේ පෙන්වන්න හදන්නට හුත්තට සිහිය හොඳට නෝන හොඳ අවධානය යොමු කරන් බෞද්ධයේ පරම නිස්සාර හම්බෙන්නේ මෙතනින්. බෞද්ධයේ සැබෑ අරුත විද්‍යමාන වෙන්නේ බෞද්ධ කම ගොඩනැගෙන්නේ නිවන් ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා यो तस्या एव तन्मय असेषु विरागो शागो पठनिस्ततो मुक्ति अनालयो ඉදාමිච්ඡති දුක්ඛ නිරෝධය සත්‍යං ඒ තුන් ආකාර සංහාවගේ ඇහැට කන්ද දිවනාසයට ශරීරය සංහා කරනවා නම් ඒක තියෙනවා කාම මට්ටමේ රූප මට්ටමේ අරූප මට්ටමේ ඒ කාම භූමියේ රූප භූමියේ අරූප මට්ටමේ තියෙනවා ඒ තුන් ආකාර සංහාවගේ ඉතුරු නොකොට යම් කිසි කෙනෙක් නැති කළොත් ඉතුරු නොකොට නැති කිරීමක් කළොත් නිරුද්ධ කළොත් මොකද වෙන්නේ අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ දුක දුක නැති වෙනවා නෙමෙයි ඒක වැරදියෙන් කියෝ දුක නූපදිනවා කියන්න පුළුවන් නැති වෙන්නේ ඇති දෙයක් කියන දෙයක් නැති වෙන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැතිවීම කියන ධර්මතා දෙකක් තියෙනවා. මේ ගේ අපිට පුළුවන් කඩලා බිඳලා නැති කරලා දාන්න. ඒ නැති බව බලන්න පුළුවන්. ඇති දෙයක නැති බව බලන්න අමුතුම නපුරේ ඕන කෙනෙකුට පුළුවන්. හිතක් හටගන්නවා ඒ හිත නැති වෙනවා. ඇති වෙච්ච දෙයක නැති වෙන බලන්න අපහසු නෑ. මේ රූපේ දිවි දිවි යනවා. ඇති වෙන එක නැති වෙනවා. මේක අපහසු නෑ. මේක නිවන වෙන්නේ ඇති දෙයක නැති බව තුර කියන නැති කියලා ප්‍රත්‍යක් එදෙන. බුදුරජාණන් වහන්සේ ධර්ම කොට ගැඹුරුයි. අපි උපමාවක් කළොත් අඳුර කියන එක නැතිවීමෙන් තමයි ආලෝකය ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙනවා ඇති වෙන ස්වභාව දෙකක්. හිතට තේරුම් කරගන්න ඕනේ කියන්නේ. යමක් ඇතිවීමෙන් ඇතිවන දේ කියනවා යමක් නැතිවීමෙන් ඇතිවන දේ කියනවා කියලා සංකත ධාතුව තුළ ඇතිවීම දෙයක් නැහැ. කනබුන ආහාරයක රූපය ඇති වෙනවා කියලා බැලුවොත් මේ දේ ඇතිවීම මේ දේ ඇති වුණා කියලා යමක් ඇතිවීමෙන් ඇති වෙන බව අපිට තේරෙනවා. අඳුර නැතිවීමෙන් ආලෝකය ඇති වෙනවා කියනකොට මේ දේ නැතිවීම මේ දේ ඇති වෙනවා කියලා ඇතිවීමෙන් ඇතිවෙච්ච නැතිවීමෙන් ඇතිවෙච්ච සියලු ධර්මතා දෙකක් තියෙනවනේ නේද? එතකොට ඒ වගේ මේ නැති බව කියපු එක ඇති බවට සාපේක්ෂව යන්න හම්බ වෙනවා. ගේ කඩලා බිඳලා දැම්මොත් ගියේ නැහැ කියලා බලන්න පුළුවන්. ඇති වෙන නැති වෙන හැම එකක්ම නැති වෙන බව බලන්න පුළුවන්. මේ තුල තියෙනවා ඇති වෙච්ච දෙයට සාපේක්ෂව ලැබෙන ධර්මතාවයක් නිසා නැති බව. එතකොට ඒ නැති බවද සංකතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෝකයේ තුල ඇති බව සහ නැති බව කියපු දෙකම සංකතයි. කච්චාරබුත් සූත්‍රයේ උදාහරණ කොහොමද වෙන්නේ? මේ ලෝකයා බොහොම බොහොමයක්ම ඇත සහ නැත කියන අර්ථ දෙක ඇතුළු කරන මේ අර්ථ දෙක නොපෙර බදාගිතන වහන්සේ නැදීන් ධම් දේශනා කරනවා. එහෙනම් තණ්හාව නැති වුණොත් දුක මොකද වෙන්නේ? දුක නූපදිනවා කියන නුවණක් අපිට එන්න ඕනේ. ඒක හොඳට අපි බලාගන්න. දුක නැති නම් දුක නූපදිනවා. ගයක් හදනවා කියන ගයක් හම්බ වෙනවා කියන කාරණාව අපිට තේින්නේ gadol වැලි කිමින්ති කියන හේතු ටික නිසානේ. ගඩොල්වැලි නිමිති කියපු එක නේද? නෑ. මේ ගඩොල්වැලි නිමිති නිසා ගියක් හදන්න පුළුවන් නම් හදපු ගේ කැඩෙනවා කඩන එක වෙනම එකක් නැති වෙන එක වෙනම එකක්. යම් කිසි කෙනෙක් ගඩොල්වැලි නිමිති නැතිකොළොත් ගේ නැති කරා කියන්නේ දුදුසුද? නෑ. මොකද දුදුසු? ගේ නූපන්න කියන්නේ දුදුසු. ගේ උපදින්න තියෙන හේතුව නැති වුණා මිසක. එමනේ එහෙනම් තණ්හාව නැති කිරීමෙන් වෙන්නේ ජරා මරණ උපදින්න තියෙන ස්වභාවය නැති වුණා මිසක අජරාමරයි. නිවන කිව්වේ ඒක මේ සලායත නිරෝධය නිවන. අද මේ තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? මතු මේ ආයතනයේ පහළ වීමක් වෙයිද? එහෙනම් ලෝකේ පහළ වීමක් වෙයිද? එහෙනම් හේතුන්ගෙන් හටගන්න ස්වභාවයක් වෙයිද? එහෙනම් ජරා මරණයක් වෙයිද? ජරා මරණයගේ පහළවීමක් වෙයිද? මෙන්න මේකට කියුවා ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති ලෝකයේ මරණ පරිදේ දුක් දෝමනස්යක් නැති අජරාමර නිවන. තවකටින් ගොම්බ අසංකත ධාතු හට නොගන්න බව. හට නොගන්න බව. අපි ඕක දකින්නේ මේ තවත් මේ අහස වගේ තැනක්. නමුත් නිවන කියලා කියේ මොකද්ද? සලායතන නිරෝධය. අද තණ්හාව නැති කරලා මේ ආයතන නූපදී නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා කෙනෙක් දැක්කොත් තණ්හාව නැති කරලා gadul වල ටික නැති කරලා ගේ උපදින දින හේතුව නැති කරලා ගේ නූපදින ස්වභාවයට පත් ඒ වගේ මේ දුක බලලා අද තණ්හාව නැති කරලා දුක රූපදින ස්වභාවයට පත් කරලා වැඩෙන්න පුළුවන් කර්ම මේක කියන සෝපදිසින්ද නිබ්බාන නැත්නම් ක්ලේශ පරිණිරවාණ කියලා දැන් කෙලෙස් නැති කළා මතු උපදින්න තියෙන ස්වභාවය නැති කළා ජාතිය නැති කළා ඉපදීම නැති කළා ඉපදීම නැති කළාට නැවත ඉපදීම නැති කළා දැන් ආයතන ආය පහළ වෙන්නේ නැහැ කියලා ජාති ජාතියේ කියන්නේ උසිතම් රක්මචාරි රක්මචාරියාව වාසය ඉවරයි කතා කරණියන් කළ යමක් කළ යුතු නම් ඒක කළා නාපරම් ඉත්තස්සයි මත්ති මත් දැන් කරන්න දෙයක් නැහැ කියලා ඔන්න දන්නවා මොකද දැන් අද හේතු වෙලා තියෙනකොට ඵලය නොපදිනවා කියලා දන්න නිසා මෙන්නට කියනවා අනුපාදා සෝපදිසස නිබ්බා මොකක් නිසාද දැන් ඉපදීම නැති කළාට පෙර හේතුන් උපන්න ධර්මය තව නැතිනේ නැහැ ඉපදීම නැති කළා මතුවෙන්න තියෙන කොටස නැති කළා නමුත් පෙර ජීවිතයෙන් හටගත්ත මේ ස්කන්ධ මාත්‍රේ විතරක් දැන් එකද. දැන් මේ ස්කන්ධ ටිකක් ශේෂ වෙවි ශේෂ වෙවි යනවා. අන්තිමට මේ ඉතුරු ටිකක් ගියාට පස්සේ මොකද වෙන්නේ? එතෙන්ට කියනවා අපි අනුපාදා පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියලා සීලං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ බවස්මින් තේකීන බීජා අවිරුද්ධ ඡන්දා නිබ්බන්දීරා යතහ යම්පදීකෝ කුමාරසන බුදුහාම පුරාණ කර්මත් චේවන මේ දැන් අනුපද පරිණිරවණය කියන්නේ මේ ඇහැ පුරාණ කර්මය දැන් අපි දැක්කා කන දිව නාසය ශරීරය මේ පුරාණ කර්මය මේක දුක අවබෝධ කරගෙන අනේ මේක ආපහු ලැබුණොත් මතුවටත් මේ වගේ දුක එනවා නේද කියලා දුකේ කලකිරීමෙන් සංනව නැති වුණා හොඳ සතුටක් හොඳ නුවණක් ආවා සීතු භූතෝස්මි නිබ්බුතු මම නියුණවම සිසුල්ලුන ඇයි විදුනම ආයේ මේ ආයතන ටික මේ දුක උපදින්නේ නැති තත්ත්වයට මට පත් කරගන්න පුළුවන් වුණා කියලා සතුටකුත් තියෙනවා ඔන්න දැක්කා මොකක්ද එතකොට සීනම් පුරාණ පුරාණ කර්මයන් සේවයගෙන යනවා නව නත්ති සම්භවං අලුතෙන් භවයකුත් නැහැ අවිරලු ඡන්ද නොවැළුණු සිටින් ක්ෂේරිච්ච කර්ම බීජ ඇති මේ දීර්යයන් වහන්සේ දිවෙනවා කොහොමද යථා ලම්තේ ප්‍රදීපෝ පහනක් වගේ පහනකට එළු කිරෙස් නිසා පහනක් ඇවිලෙනවා දැල්ලක් ඇවිලෙනවා කලින් කල පුරුෂයෙක් කෙලුක් දානවා තිරෙට දානවා මේ නිසා මේ පහන බොහෝ කාල බොහෝ කල්ප කෝටි ගණනක් අනුරාගව මේ පහන ඇවුරුණා. යම් දවසකදී තේරුම් ගත්ත මේ පහන් දැන් දෝෂේ. දෝෂේ තේරුම් අරගෙන මෙයා දැනගත්ත මේ දෙළු ඉතිරේ නැවත නැවත දාන හින්දා මේක ඇරිදෙන්නේ. තිල් දැමීම සහ තිර දැමීම නැවතුණා. එපමණ කොටම මෙයාට නුවණකව දැන් පහනේ අලුතෙන් ඉපදීම නැතනවා. ඔන්න දැන් පහනේ ඉපදීම නැතනවා. දැන් පුරාණ තෙල් ටික නිසා tire නිසා යන්තාව මේ පහන දැල්ලා පවතින නම් ඒ තාක්ම විතරයි මේක තියෙන්නේ කියන නුවණක් න්යාට නැද්ද? තියෙනවා. ඒ තෙල් tire ඉවරුනාට පස්සේ මේකට මොකද වෙන්නේ? නිවුණ කියන්න පුළුදුනේ. ආපහු පහන නිවුණ ඒ කියන්නේ පහන හටගත්තේ නෑ කියන්න සුදුසු නෑ. පහන් කතාවක් නැති වෙනවා. දැල්ල උපදින්න තිබුණ හේතුවම නැති වුණා මිසක දැල්ල දුපුදින ස්වභාවයටපත් වුණා මිසක පහන් දැල්ල නැති වුණා නෙමෙයි. ඇති වෙච්ච දෙයක් නැති වුණා නෙමෙයි. ඒ වගේ කලින් කලට පුද්ගලයේ තිලුක් කෙරෙත් දානවා වගේ ඇවිලෙන පහන් දැල්ල වගේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේ ගින්න ඇවිලෙනකොට කලින් කලට තෙල් දිරේ දානවා වගේ තමයි අද මේ දුක නොදෙන ආයත් තණ්හා වැටෙන්නේ. ආයත් මේ දැල්ල ආයත් ඇති වෙනවා. ආයත් තණ්හා මෙහෙම මේ පහන ඇවුණා බොහෝ කාලයක් කල්ප කෝටි අනවරාග කාලයක් මේ පහන දැම්මුණා යම් කලක පහනේ දෝෂි තේරුම් ගත්තා මේ පහන කියන්නේ ජාතිය ස්වභාව කොටස මේ දැල්ල කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටස දහමක් කියලා දැක්කා දැකලා මේක කෙරෙහි තියෙන තණ්හාව නැති කළා. කෙඩුවි කෙරෙහි දැනීම නතර කළා. දැන් දැක්කා මෙයාට ආය පහම දැන් උපදින්න හේතු නැහැ වගේ දැන් දුක උපදින්නේ නැහැ ආයි. දුක උපදින්න තියෙන හේතුව නැති වුණා. දැන් හුත්තට පේනවා මෙයා. මේ ඇස් දෙකෙන් දකින්නවා වගේ ඇස් දෙකම දැකදක වෙනින්ම මේ පහම දැන් ආයෙත්පත් වෙන්නේ නැහැ. ඉතින් මේ මේ මේ දෙවිදිරෙන් එහාටපත් වෙන්නේ නැහැ. එයාට ආයේ ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන ප්‍රත්‍යක්ෂය. දැන් ඉතින් මේ දුක උපදින ස්වභාවය නැති කළා කියන හොඳ නුවණක් තියෙන සතුටක් තියෙන නිවුණමම සිසිලුණා කියන තැනකින් ඉන්නවා අර තෙල් පිරේ ටිකක් නැති වෙලා යනවා ඒ වගේ පුරාණ කර්මපත්තෙන් හටගත්තු මේ ස්කන්ධ ටිකත් සේවිලා යනවා එතකොට කියන මොකක්ද නිවුණ දුක්ඛ ස්කන්ධ ටික නිරෝධ ටික එහෙනම් දරන්න දකින්න නිවන කියේ මොකද්ද සලායතන නිරෝධී ආයතන හයේ නූපදීම නිවනයි ලෝකයේ හට නොගැනීම නිවනයි හැම දෙයකම නූපදීම නිවනයි ජරා මරණයන්ගේ නූපදීම නිවනයි නොහැට ගන්න අසංකත ධාතුව නිවන අසංකත ධාතු කියලා කියන්නේ නොහැට ගන්න ස්වභාවය කියන්නේ හට ගන්න තියෙනවා නම් හේතුවක් හේතුව නැති කිරීම ඵලයේ නූපදින ස්වභාවයට පත් කළා මෙන්න මේක තමයි බෞද්ධයාගේ පාරමිතාව විදිහට එතකොට නිවන කියන්නේ මොකද්ද කියලා පැකතියෙන්න බෑ අපිට. ඒ කියන්නේ මෙන්න මේකයි නිවන කියන්නේ. ආය ප්‍රශ්න හොයන්න අපිට නිවන ප්‍රශ්න අද. අපි එක එක දේවල් බලන්නේ නිවන කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා දැනගන්න. එහෙනම් ඔන්න ජීවිතයේ බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රෙක් ඇතුළත අපිට කරන් තියෙන ඉගෙනම දේ කෙරුවා. අපිට නොපෙනෙන පැත්ත බලන්න ඇස් දෙකක් වුණා බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේට. අන්දානුකරණයෙන් මෙච්චර කාලයක් අනුරාග්ගේ සංසාරේ දිවවන ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන ප්‍රඥාව නැති ආලෝකය වුණා බුදුහාමුදුර අපිට. එහෙම වෙලා අපි නොදැක්ක, අපි නොදකින, අපිට නොපෙනෙන අපේ ජීවිතයේ ඇත්ත බලන්න අපිට ඇඟිල්ල පිට කරලා පෙන්වන ඕගොල්ලෝ මෙහෙම බලද්ද මම කියන්නේ වැරදිද කියලා. ඒතර පෙන්වන මේ දුක ඇත්තනේ අපිට නුවණක් තියෙන කෙනෙකුට නැහැ කියලා කියන බැරි විදිහට ජීවිතය ඇත්ත පෙවුණා. දන්නවද මේ දුක නැමැති පහන ඇවිල්ලා කොහොමද කියලා මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේක නැති කරන්න පුළුවන් නැති වෙනවා නූපදින් ස්වභාවයට පත් වෙන මෙන්න මෙහෙම කියලා පෙන්නනවා. ඔන්න ඕක ඔය විදිහට සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ තව එකක් ඉතුරු වෙනවා. මාර්ගය. දුක කියන එක ඇත්තක් දුක ඇතිවීමේ ඇති ඇත්තක් දුක නැතිවීම ඇත්තක් කියලා කිව්වා මේක කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට කෙනෙකුට නැහැ බෑ කියන්න බෑ කිව්වා මේ දෙකෙන් දොරව කෙනෙක් අනවනවා නම් මේක ඒක වෙන්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ මාර්ගය කියන එක ඉබේමයි ඊට පහළට එහෙනම් මේ දුක පිළිසිඳ දැකලා සංහාව නැති කරලා දුක නූපදින සත්‍යයට පත් කළ යුතුයි කියන නුවණක් ඇති වෙනවා දුක මේකයි ඇත්ත කියලා දැක්කා. දුක ඇතිවීමේ හේතුව මේකයි කියලා දැක්කා. මේ හේතුව නැති වුණාම මෙන්න මේ දුක නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා දකිනකොට නුවණ ඉදීම එකක් ඇති වුණා. එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා සංහාව නැති කරලා මේ දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි නේද මම? නැත්නම් මේ මේක කරන්න ඕනේ නේද? කියන මේ නුවණට කියන සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ පටිපදා ඥානං අයං මුචි දුක්ඛේ සම්මාදිට්ඨිය. මොන මාර්ගයේ උපන්නා නිවැරදි දැකීම උපන්නා මේ ලෝකේ කාටවත් නැති විදිහ නිවැරදිම නිවැරදි දැකීමක් නැතිවෙනවා. එයා දුක දන්නවා. වල්මත් වෙලා නැහැ ලෝකෙ. දුකේ ඇති වෙච්ච හැටි එයා දන්නවා. දුක නැති වෙන දුක නූපදින හැටි එයා දන්නවා. ඒකට කරන්න ඕනේ දේ වෙන මොකුත් නෙමෙයි මේ දුකම පිළිසින දැකලා මේ තණ්හාව නැති කරලා මේ தත්ත්වය එළඹ සිටින කටයුතු කරන්න ඕනේ කියන නෝනකුත් තියෙනවා. ඔන්න ওই තැනට ආපුහම කියනවා සත්‍ය ඥානය කියලා. මේකට කියනවා දර්ශන භූමිය කියලා. හරියට කෙනෙක් මේ කාරණා මනාව දැක්කොත් මේ පමණ කිසිම දික්ටි සම්පන්න පුද්ගලයෙක් මෙයාට සාස්ත්‍රණ වහන්සේ දෙලේ සැක නැහැ. කෙසේද කෙසේද යන විමති නැහැ. මෙන්න මේ තැන වෙන වැඩි දුරකට යන්න නෙමෙයි මේ දැන් ජීවිතයේ ළම සිටින්න උත්සාහවත් වෙන්න. ඒකමනකින් අපේ ජීවිත පුදුමලාභයක් වෙයි. ඔන්න දැන් තමයි එයා භාවනා කරන්න පටන් ගන්නේ. භාවනා කරන්ද භාවනා කරන කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවේ හැදෙන්න ඉස්සෙල්ලා කරන්න මොකද කියලා දැනගෙන තියෙනවා. දැන් භාවනා කරනවා කියන එක තියෙනවා කොටස් දෙකක්. සමත විදර්ශනා. ඒවම අපිට පැහැදිලි කරන්නේ දැන් භාවනා කරනවා කියන එක කරන්ත කියලා අපිට හම්බ වෙන්නේ හම්බ වුණේ මොකද්ද අපිට හම්බුණා දැන් නැත්තම් නේද ජීවිතේ කෙනෙක් භාවනා නොදැන කළාට මේක කවදාවත් හම්බ වෙන්නේ නැහැ අපි මේ යන්න ඕනේ කොහෙද කියලා දන්නේ නැතුව පාර ගහලා යනවා වගේ වැඩ හරියටම මේ කරන්න ඕන මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න දුක දැනගත්ත දුක ඇති වෙන හැටි දැනගත්ත දුකේ නැති බව හෝ නැති තැන හෝ නිවන නැත්තම් මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න දැන් තමයි මාර්ගය හම්බ වුනේ. දැන් මොන නිවන් දකින්ද උත්සාහවත් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ කරුණක්. මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නෙමෙයි නිවන දැනගෙන මඟ වඩන්න මේ මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා කියන එකට මොකද්ද මේ? මෙතන ඉඳන් කොළඹට ගියාම කොළඹට යන පාර හම්බ වෙයි. කියන එක බුදුතු. කොළඹට යන පාර ඒ කියන්නේ කොළඹ දැකලා කොළඹට යන පාර හොයාගන්න ඕනේ මිසක්. කොළඹට යන පාර හොයාගෙන කොළඹ දැක ගන්න ඕනේ මිසක. එහෙම නැතුව කොළඹ ගැන දන්නේත් නැහැ. අහලත් නැහැ. පාරක් දන්නේත් නැහැ. අපි කියනවා කොළඹට ගිහම කොළඹ හම්බෙයි. මේක වචනයක් විතරයි. නේද? එතකොට එහෙනම් දැන් ඔන්න අපි කාටත් අපි භාවනා කළ කියලා යමක් කරනවා නම් කරනවා නම් කළ යුත්තේ මොකක් සඳහාද කියලා තේරුණාද? ඒ ප්‍රශ්නේ තේරුණා. එහෙනම් අපේ භාවනාවේ මොන විදිහකට හරි ඉලක්ක වෙන්න ඕනේ මේ කරුණ සම්පූර්ණ වෙන්නයි කියන එක තේරුණාද? මේ ටිකයි ඇත්තටම අපේ ජීවිතේ කෙනෙක් භාවනා කරන කෙනාට වඩා වටිනවා මේ ටික තෝරගත්ත කෙනා. අද උපසමතු භාව මේක නොදැන භාවනා කරන කෙනාට වඩා ඔබට හොඳ කොටසක් තියෙනවා මට මේක අවස්ථාවේ ඒක කියන්නේ. බුදුහාමුදුරුවෝ හරිම වටිනා තැනක් වෙනවා නේද? දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං සමුදයං සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදයං නිරෝධං නිරෝධ සත්‍යං නිරෝධ සත්‍යං නිරෝධං මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං කියලා. මාර්ගය කියන එක මාර්ග සත්‍යයේද මාර්ගයේ මාර්ග සත්‍යයේද කියලා ඔයගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහන බුදුහාම මොකද ලස්සනට මේක පෙන්නන. මාර්ගය කියපු එක මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන එක මේක මාර්ග සත්‍යයක් වෙනවා නිවනට මඟක් වෙනවා. මාර්ගයේ මාර්ගික මාර්ගපත්‍ය නෙමෙයි මොනවා හරි මාර්ගයක් කිරුවට ඒක මේ මාර්ගපත්‍ය නෙමෙයි කියන්නේ. නිරෝධියටත් වෙනවා වගේ. බුදුහාමුදුරු නිරෝධ සත්‍ය කියලා පෙන්වනවා මේක නිරෝධය දෙනවා නිරෝධ සත්‍ය දෙනවා. නිරෝධයේ නිරෝධ සත්‍ය නෙමෙයි. ඒ කියන්නේ මොනවා හරි දෙයක නිරෝධය බලන්නේ බුදුහාමුදුරු පෙන්වපු නිරෝධ සත්‍ය නෙමෙයි කියන්නේ. කොහොමනම් බලන්න තැනක් මම කියන්නම්. හැබැයි ටිකක් ගැඹුරු නේ. අභිධර්මයේ යමක අප්‍රකරණය කියලා තියෙනවා. මේ මේ මෙන්න මේ යමක ප්‍රකරණේ සත්‍ය යමක කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය බෙදලා. අන්නේ සත්‍ය යමක බලන්න මොන ලක්ෂණද බෙදලා තියෙනවා. මේ සාසනේ වටිනාම හදවත තියෙන්නේ මම නම් දැක්කේ අභිධර්ම. අභිධර්මයේ නැතුව කෙනෙක් මනුස්ස ධර්මවල ආදී භාව ඇති කරන්නේ ඥාන දර්ශනේ කඳුලක් ලැබුවොත් පුළුවන් කියලා හිතෙනවා. මම ඉතර සිටියා ඇත්තටම නැති ඇති සූත්‍ර වලින් පුළුවන් වෙයි කියලා. නමුත් අද හිතනවා අපිට පුළුවන් සංකල්පමය චින්තනයෙන් ඉගෙන ගන්න. සූත්‍ර ගැන සංකල්පමය චින්තනයකින් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ සංකත ධාතු තුල අස්ති ප්‍රත්‍ය සහ නැති ප්‍රත්‍ය දෙනවා ඇති වෙන හැම දෙයකම නැතයි කියන ධර්මතාවය කියන කොහෙද මේ? අපිට ඔක දැන් අද කතා කරපු ගැඹුරු නෑ නේද? මේ කතා කරේ කොහෙද අපි අභිධර්මයේ ගැඹුරුම් ටිකේ ප ဋ ාණනේ කියන්නේ. හරිද? අපිට මේක ගැඹුරුයි කියලා තියෙන්නේ අර්ථය ලිහිල් කරලා දෙන්න කෙනෙක් නැතිකම නේ. නමුත් අපි තේරුම් ගත යුතුයි අභිධර්මයේ කියන එක විහිල් කරලා දෙන්න පුළුවන් කෙනෙක් හිටිය සූත්‍ර වලට වඩා සමාහිත ලේසි අර්ථය. අපි අද ඔය ඉගෙන ගත්තේ මේ පිටු මේ පිටුතුන් ප ဋ ාණේ කියලා තේරුම් කරගන්න. අමාරු නේද? යඹුරු නේද? අපි වෙනද කතා කරපු සූත්‍ර වල යද ප ဋ ාණේ ඉගෙන ගත්ත එකේ වෙනදක් තිබුණාද? නැහැ. ඇයි අපි මේ අභිධර්මයේ අමාරු අමාරු කියන්නේ මේක අර්ථයම දන්නේ. අභිධර්මයේ තියෙන සූවිසි ප්‍රත්‍යය කියන්නේ ඒකේ අන්තිමටම තියෙන විගත ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය නාස්ති ප්‍රත්‍ය අස්ති ප්‍රත්‍ය නාස්ති ප්‍රත්‍ය කියලා ඔය ඒ ටිකෙන් තමයි මම ඔය දැන් අද බණ කිව්වේ. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ බොහොම ගැඹුරු කොටස් ටිකක් තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඉතින් මම ඒක මතක් කළේ ඒකයි අපි මේ ඇත්ත නොදක මොකක් හරි මාර්ගයක් වලට ඒක මාර්ග සත්‍යයට වැටෙන්නේ නැහැ. මොකද එයා දුක දන්නේ නැහැ. අපි මෙහි නාම රූපයන්ගේ බිඳ බිඳ යෑම ස්කන්ධයන්ගේ ඇති බව පංච උපාදානස්කන්ධයේ දුක බව බලන් හොඳට උත්සාහවත් වෙනවා. නමුත් ඇහි ඇහැ මමමයි. කන මමමයි. මේ ටිකේ හේමමයි අපි. මේ ටිකෙන් තුර පුද්ගලයෙකුට ඇතිවෙච්ච දුකක් අපි මේ අවබෝධ කරගන්න ඉඩපත් යාමලා තියෙනවා. මේකම නෙමෙයි අපි එතන ලැබෙන්නේ. හොඳට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ජීවිතේ ඒක මේක බුදුහාමුදුරුවෝ කිව්වට කවුරුත් කියන්න ජීවිතේ Tamanගේ ජීවිතේ ස්වභාවය විතරෙන් තමයි පටන් ගන්න. එහෙම දැක්කහම අපිට කාටවත් නෑ දැයි කියන්න බෑ. අපිට අපි දහම පවා මේක ප්‍රතිඵල නොපෙනෙන්නේ මේක වීඩියෝක් කියලා තියෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය යථාර්ථයට මුහුණ දීලා කරන පරිශ්‍රණයක් නොයි කියනසයි. අපි දහමට කියලා සිල් ගන්නවා, අපි භාවනා කරනවා කියලා අපේ ජීවිතයේ කෘතිම අනුයයක්. නමුත් සත්පුරුෂයෙක් ඇතුළත අපි කරන්න ඕන ජීවිතයේ සැබෑම අපේ தත්ත්වය අවබෝධ කරගන්න සත්පුරුෂ. ස්වභාවික ධර්මයේ ඉඳලා මනස තබන්න යෝනි. ඒ කියන්නේ තව සම්ප්‍රදායක් නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. තව සම්ප්‍රදායක් නෙමෙයි භවනා කරනවා කියන්නේ. මොනවා හරි දෙයක් කරන්න මොකක් හරි මෙලකට තියෙන්න ඕනේ. මම අද මේ මේ භාවනා මේ ටිකත් මේ භාවනාව. මොකද මේක තමයි ඇත්තට වටින්නේ. මේ ටික තේරුම් නොගෙන මොනවා කිව්වත් තේරුමක් නැහැ. මම භාවනාව කියලා වෙන එකක් දුන්නේ නැතත් කමන්නේ. ඔයගොල්ලෝ භාවනා කළාද? මේ ටික මේ තේරුම් කරලා දෙන්න මම මේ උත්සාහවත් වෙන්නේ. මොකද මෙතනයි මම දකින්නේ වටින්නේ. අද භාවනා නොකළා අද දවසට ඇත්තටම ඔයගොල්ලෝ ගෙදර ගිහින් හරි කරන්න යම් දැනුමක් ඇස් දෙකක් ලැබෙනවා. මේක හරි තේරුම් කරගන්න. ඒ හින්දා භාවනා කෙරුවේ නැහැ කියන කරුණක් ගන්න එපා. මේ වගේ බණ අහනකොට බණ අහන මොහොතේ දුහමකල සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරියත් වුණා. එතකොට මේ දේශනාව තුළ භාවනාව තිබුණේ නැද්ද? තිබ්බා තියෙනවා. ඒ මොකද මේ දේශනාවේ දුක ගැන පෙන්නලා තිබ්බා තියෙනවා. දුක් සමුදය පෙන්නලා තිබ්බා තියෙනවා. දුක් නිරෝධය පෙන්නලා තිබුණා. ඒකම නෙමෙයිද මාර්ගය කියලා කියපුදුනේ. එහෙනම් මේ අපි භාවනා කරනවා නෙමෙයිද? අපි දකින්න නම් ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකක් කියලා එකක් විතර භාවනාව මේක වැරදි. අපිට හොඳ දර්ශනයක් ආව වාහනයක යනකොට, ගෙදර උයනකොට, පිහනකොට දැයිද මේ ඇහැගෙන බලන්න පුළුවන්. ඇහැ මෙහෙම මෙහෙම ස්වභාවයක්. ඇයි ඇහැගෙන බලන්නේ දර්ශනික යුක්තයි. මේ ඇහි ස්වභාවය නිබඳුයි. මේ ඇහැ මම වගේ කියලා හිතන තා මේ ඇතින සංහාරේ ආයෙත් මේ ඇහැ දිනව නේද? ඇහැ දිනව කියන ආයෙත් මේ දුක උරුම වෙනව නේද? නිතර දර්ශනයක්. ඇහැ නිබඳු ස්වභාවය ගැන බලනකොට මේ ඇහැ කෙරේ තියෙන තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුනොත් මේ ඇහැ නූපදින ස්වභාවයටපත් වෙනව නේද? මේ ඇහැ නූපනොත් මේ සියලු දුක නූපදිනව නේද? නිවන ගැන හොඳ දර්ශනයක් තියෙනවා. මේ උයන ගොම්ම චතුරාර්ය සත්‍යනම් බලගන්න. ඈ? වෙන මොකුත් එහෙම නෙමෙයි. වලම්පි ගැටික හොදර ගවම් චතුරාර්ය සත්‍ය සම්මර්ෂණය. ඈ? නමුත් සමහර කෙනෙක් මේ චුට්ට ගන්න මේ කුදකලාව සමහර විටක මාස ගානක් උත්සාහවත් වෙනවා. අපි ඥාන සම්ප්‍රයුක්ත වුණොත් මොකද වෙන්නේ? මේ gedara dure කටයුතු කරගන්න ගමන් නේද? දැන් අපි අර අහලා තියෙන මාතික මාත උපාසිකාව ගැන වස්සසන්ගේ ස්වාමීන් වහන්සේලාට වස්සසන් දෙනකු තෝරලා දීලා ඒ උපාසකම්ම ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පිටපාතේ මේ මේ වස්සසන් තනකොන් යනකොට ඇහුවා කොහෙද වැඩි අපි වස්සසන් දෙනක් හොයනවා මේ අම්ම ටික බුදුම අනේ ස්වාමීන් වෙන කොහෙද යන්න බෑ මේ ගමන වැඩි අපි උපස්ථාන කරමු කියලා කට්ටිය කතා කරන ඉක්මනට මේ හැටනමට ගෙවල් එහෙම මේ කුටි එහෙම හදලා ඉන්න තැනක් හදලා දුන්නා. දීලා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? අපි සසරෙන් එතර වෙන්න නිවන් දකින්න දුක නැති කරා. ස්වාමීන් දුක කියන්නේ මොකද? ඉතින් මේ ටික අහගන්න. මේ කය අසුබ භාවනාව බලලා මේක කරන්න ඕන කියලා. අන්තිමට ස්වාමීන් වහන්සේලා ඉස්සෙල්ලා වාසකම අනාගන්න. අනාගන්න වෙලා දැන් අපේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා බැලුවා එක හාමුදුරුවෝ තව අධිකම යක්වත් නැහැ. ඇයි මේකට හේතුව? ස්වාමීන් වහන්සේලාට හරියට පින්නපාතේ ලැබෙන්නේ නැහැ. හැමදාම ක්ලාන්ත වෙනවා. නමුත් මේ මේ ස්වාමීන් වහන්සේලා දැන් හිත හිත බලන්න මේ මේ ස්වාමීන් වහන්සේලා මේ මේ දේවල් වලට කැමති. මේ අම්මා මොකද කරන්නේ? හාමුදුරුවෝ කැමති කැමති කියලා හිතන දේවල් හදාගෙන ගිහලා දුන්න හිත බලන්න පුළුවන්ද? මේ තමන් කැමති පහසු ප්‍රාප්තිය ලැබුණාම මේ ස්වාමීන් වහන්සේලා නබෝධිනකින් රහත්. හරිද ඊට පස්සේ දැන් ඒකෙන් මම මතක් කළේ මේ අපිට උත්සාහවත් වෙනවා අපිට කාරණාව හරියට තේරුම් gedara dure හිටියා කියලා නිවන් දකින්න බැරි එන්න මේක තේරුම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ මෙතනයි අපිටම ජීවිතය හැදීම වටිනා අත්‍යවශ්‍යම තැන ඒ හින්දා මේ ටික ගැන හිතපු වුණා නම් ජීවිතේ පුළා ඇත්තටම සතුට ගන්නවා නරක දෙයක් කටේදා ගන්නවා. මොකද හොඳ නරක දෙක දන්නේ ඒ නිසා. ඒ වගේ මහණෙනි මම මේ කෙනෙක් දික්ති සම්පන්න වෙනකම් විතරයි රකින්න ඕනේ. ඉදිරියෙන් පිටිපස්සෙන් යන්න ඕනේ. මොකද එයා හොඳ දෙයක් කටේදා කරනවා නරක දෙයක් කටේදා කරනවා. හොඳ දෙයක් කරනවා නරක දෙයක් කරනවා. යම් වෙලාවක දික්ති සම්පන්න වුණොත් යථාර්ථයේ ජීවිතයේ ඇත්ත නිවන කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් යම් මොහොතක එදා ඉඳන් මම එයාගේ ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ කියනවා. එයා සංයමය අපෙන්ද දන්නවා කියනවා. පරපක්ෂ රහිතයි. මේ ශාස්ත්‍රීය ශාසනය ගැන විසරද බවට පත් වෙනවා. ඈ නියතු නියතයි ඒ සම්බෝධි පරායන නිවන කෙරවල කොට පවතින කියලා මහා ගුණ ගොඩක් කියන අධික්ෂ සම්පන්න වෙච්ච පමණයි. මොකද එච්චරට වටිනවා මෙයාට අනිත් ලෝකේ අනිත් කෙනෙකුට වඩා උතුම්ම දර්ශනයක් මෙයාට තියෙනවා මේ සලායතන නිරෝධය ගැන දුක්ඛ නිරෝධය ගැන දුක ගැන. ලෝකෙ කිසි කෙනෙකුට නැති දර්ශනයක් දුක ගැන මෙයාට තියෙනවා. දුක ඇතිවීම ගැන තියෙනවා. දුක නැතිවීම ගැන තියෙනවා. මාර්ගය ගැන තියෙනවා. ඒ හින්දා ලෝකෙ හැම කෙනාටම වඩා මේ ගිහි කෙනෙක් වුණා මෙයාට යම් කෙනෙක් මොන හරි දෙයක් දුන්නොත් එපමණකුත් ඒ දුන්න කෙනාට මහා අනිසංසය. ස්වම්නාන්ත කෙනෙක් ගැන කවර කතාවක්ද? ධිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට ඉන්නේ ඒ වගේ සත්‍යයකට එනවා මේ දර්ශනය. ඉතින් මෙන්න මේතන නිසක වෙන්නට උත්සාහවත් වෙන්නට